This the second part of the talk, you listened before. The long talk was split for the convenience of listening. අම්මා තාත්තා දුව පුත රන් රිදී මුතුමැණි ගෙවල් දොරත් අද ඔයගලන්ට මේ තියෙනව නේද? ඔය තියෙන ලෝකය අපි හිතාගෙන ඉන්නේ මම ඉන්න අම්මා අපච්චි දුව පුතා ගෙවල් දොර රන් රිදී මුතුමැණි කියන මේ ලෝකේ. ඔකට තමයි අපි උපත්ති වශයෙන් ආවේ. ওই ලෝකේ අපි ජීවත් වෙනවා. අපි කළ කර්මානුරූපව මියපරලෝ යනවා. ලෝකේ තියනවා නෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ චස්සු ලෝකෝ සමුප්පන්නෝ ආයතන උපන්න කල්ලි ලෝකේ උපන්න. කාම ලෝකේ කාම ලෝකේ මේ ලෝකේ ලෝකේ කියනකොට ඔබ ඔබේ අම්මා තාත්තා දුව පුතා රන් රෙදි මුතු නැනේ ගව දොරල් යනවා ඔය මනෝමය නෙවෙයිනේ මනසත් ඇයිටි ලෝකෙත් ඇයි ධර්මෝදය බලන්න පුළුවන් අල්ලන්න පුළුවන්. ඔක්කොම හිතේ නම් ඉතින් සිහි කරන්න පුළුවන් අල්ලන්න බැරි වෙනවා. නේ? සිහි කරනකොට අල්ලන පැත්තට නැඹුරු වෙනවා අල්ලනකොට සිහි වෙනවා. ඒ හින්දා ධර්මෝ ඉන්නවා වෙලා. එතකොට දැන් ඔබේ ලෝකේ මේ ධර්මය නොදන්නා කෙනා හිතන්නේ මේ ලෝකේ තියෙනවමයි. ඒ ලෝකේ උප්පත්ති වශයෙන් ආවා කෙනෙක්. දැන් ඉතින් මැරෙන එක ලෙඩගෙන එක මහලු වෙනක උපන්නන ඉතින් ධර්මතාවයක්. දැන් ඉතින් මැරෙන්න ලෙඩෙන්න එකයි කියලා ලෝකයේ තියෙන එකක් වෙලා. තියෙන ලෝකයේ ඇතුළට තමන්ව දාලා පුළුවන් දැන් ඉතින් නිවන් දකින්න බෑ පුළුවන් තරම් පිනක්වත් කරනවා කියන තරකට පත් වෙනවා. පින්වත්නි ලෝකය ඇත්තදීම දුකක්. ජරා මරණ දුකෙන් නිදහස් වෙන්න වෙන මුකුත් කරන්න බෑ. ලෝකය කියන එක පිළිසින් දකින්න. ලෝකය හැදිච්ච හැටි මේ ලෝකය හැදිලා තියෙන්නේ අවිද්‍යා කර්ම තණ්හා කියන කර්ම භවයක්. ආහාර කියන උප්පත්ති භවයක්. අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන්නේ කර්ම භවයේ උප්පත්ති භවය කියන ධර්ම තද නිසා. පංච උපාදාන ස්කන්ධය ඇතුළේ තියෙන්නේ අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන ටිකෙන් අහලා තියෙනව නේද? අවිද්‍යා කර්ම තණ්හා කියන ටික අපේ ජීවිතේ කොතනද තියෙන්නේ? කර්ම භවයේ. පිළින පැත්තේ ඇත්ත නොදන්නාකම නිසා මනෝමයෙන් හටගන්න නිමිති පැත්තේ. අවිද්‍යා කර්ම තණ්හා කියන්නේ. ආහාර කොහෙද තියෙන්නේ? උප්පත්ති භවයේ විපාක ටිකේ පෙනෙනවා ඇහෙනවා දැනෙනවා කියන තිකේ දෙකම නිසාන එතකොට කියන්නේ මොකක්ද අවිද්‍යා කර්ම තණ්හා ආහාර නිසා මේ ලෝකයේ ඇතිලා පංච උපාදාන ස්කන්ධය ඇතිලා ආහාර විතරක් තිබිලා අවිද්‍යා කර්ම තණ්හා කියන කෙලෙස් ටික නැති වුණොත් ජරා මරණ දුක් විඳින මේ ලෝකේ අපිට ඇත්ත වෙන්නේ තණ්හා අවිද්‍යා කර්ම තණ්හා කියන කෙලෙස් ටික තිබිලා අර විපාක ස්කන්ධ ටික ආහාරපත්ති නොතිබුණා නම් ඒත් ඇත්ත වෙන්නේ නැහැ. උප්පත්ති භවයයි කර්ම භවයයි කියන දෙකම වුණොන්ට ප්‍රත්‍ය වෙනකොට භව ප්‍රත්‍ය මොකද වෙන්නේ? ඡාති උපදිනවා කාවද? ඉපදීම ස්වභාව කොට ඇති හැම දෙයක්ම ඇහැ උපදිනවා රූපය උපදිනවා කන උපදිනවා ශබ්දය උපදිනවා නාසය ඔක්කොම කාම ලෝකෙ උපදිනවා රූප ලෝකෙ උපදිනවා අරූප ලෝකෙ උපදිනවා සියල්ලම උපදිනවා ඔක්කොම උපදීම තියෙන්නේ ওই ධර්මතාව දෙක නිසා එතකොට මෙයා දන්නවා ධර්මයේ නැති කෙනා මේ මම ගෙවල් දුරල් යාන වාහන කියලා ලෝකයක් තියෙනවා තියෙන ලෝකේ ඉන්නවා කියලා ලෝකයක් තිබිලා තියෙන ලෝකයට උඩ තමන් වදා ගන්න ඇත්ත වෙලා ඉන්නකොට මෙයා දන්නවා මේ ලෝකයේ කියන එක ඉපදුනේ අවිද්‍යා කර්ම තණ්හාහාර රූපයක් පේනකම පුරාණ කර්මෙන් හටගත් විපාක ටික ස්කන්ධය ආහාර ප්‍රත්‍යයෙන් පෙනෙනකොටම දුව පුතා අම්මා තාත්තා කියලා කෙලෙස් කර්ම භවයේ අවදි වෙන නිසා දුව පුතා අම්මා තාත්තා කියලා කර්ම කෙලෙස් සාගත නිමිති සිහි කරගන්නකොටම පෙනෙන ඇහෙන පැත්තට විඥානේ නැඹුරු වෙන නිසා මේ ලෝකයේ ඇත්ත වෙලා නේද? මෙයා දන්නවා මේ ලෝකය කියන එක දුක් විඳින්න වෙලා තියෙන මොකක් නිසාද? කෙටියෙන් ගත්තොත් කාම ලෝකේ පංච රාගත උපදින මනෝවිඥානය කෙලෙස් සාගත උපදින මනෝවිඥාන සමගාමී පංචායතනය. දෙක උපදිනකොට නිර්මාණය වෙලා ඇති මොකක්ද? එහෙනම් මේ ලෝකයේ ඇත්ත වෙලා කාලකණ්ණි වෙන්න ඕනේ පැවැත්ත පැවැත්මක්ද මේක? ලෝකයේ ඇත්ත වෙලා ඒක ඇතුළට තමන්ම දාගන්න ඕනේද? මේ මුළු ලෝකෙම බලන්න ගලවලා දාන්න තරම් ගලවලා දාලා ලෝක නිරෝධය කරලා ඉන්න පුළුවන් ජීවිතයක් හදන්න බැහැ. මොකද එයා දුක්ඛ සත්‍යය දුක පිළිසෙන් දකිනවා ලෝකේ පටිපදස්කන්ධ ජරා මරණ සෝපද දුක් දුකින් ලෝකේ ලෝකේ ඇති උනේ ලෝකේ තුල ජරා මරණ ශෝකපද දුක් දුක්නස් නක ලෝකේ ලෝකේ ඇති උනේ මොකද ජාතිය නිසා ජාති මොකද ඇහැ උපන්න නිසා රූපේ උපන්න නිසා කෙලෙස්ක උපකාරයි ඇහැ උපදින්නේ ඇහැ උපකාරයි කෙලෙස්ක උපදින්නේ උප්පත්ති භවයේ කර්ම භවයේ කර්ම භවයේ උප්පත්ති භවයට ඔවුන් උන්ට පවතිනකොට මොකද වෙන්නේ? ඉන්දකන හිතකන නිදාකන හතර ඉන්ද්‍රියයන් පරිහරණය කරන ඇහැකි අත්පය හතරම තියෙන ඉරියව් හතරම පාවිච්චි කරන තමන් ඉදී අම්මා තාත්තා දුව පුතා ගෙවල් දොරවල් රන් මුතුමැණි යාන වාහන පොලිසිය ඉස්පිරිතාල ආයතන තියෙන ලෝකෙ ඉපදී අන්තිමට ඔය මහා සුවිසල් කියන ලෝකේ ඔකලගේ ආයතන ටික පේනකොට සමගාමී උපදින මනෝ විඥානයත් මනෝ විඥාණයට උපදිනකොටම පංචායතන නැඹුරුලා මනස පවතින කියන ධර්මතා දෙකයි කියන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ අවිද්‍යා කර්ම තණ්හා කියන දෙකෙන් කිව්වේ. පංච විඥාන සමගාමී කෙලෙස් සහගත උපදින මනෝ විඥානයට. අවිද්‍යා කර්ම තණ්හා කියන්නේ. ආහාර කියන්නේ කෙලෙස් පහගතෝ මනෝ විඥානයේ උපදිනකොට විඥානයේ නැමී පවතිනවා නම් ඔක්කන්ති නාම රූපං වෙලා නාම රූප දෙක නැමී පවතිනවා නම් පේන ඇහෙන පැත්තේ විපාක ස්කබ්ද. එතකොට මේ දෙන්න ඉන්නකොට වෙන්නේ මොකද්ද? ජීවිතේ තමන් ලෙඩ වෙන්නේ, මහලු වෙන්නේ, මරණයටපත් වෙන්නේ. තමන්ගේ දුව පුතා අම්මා තාත්තා ලෙඩ වෙන්නේ මහලු වෙන්නේ මරණයටපත් වෙන අසරණ දුක දුකට හේතුව මොකක්ද තණ්හා අවිද්‍යා කර්ම තණ්හා කියන මෙන්න මේ කෙලෙස් ටික ආසන්නම හේතු අවිද්‍යා අවිද්‍යා කර්ම තණ්හා කියන ප්‍රපංච සාගත මෙන්න මේ මනෝ විඥානේ දුකට හේතු දුක නිරෝධය ඒ කියන්නේ මේ ගෙවල් දොරවල් අම්මා තාත්තා දුව පුතා කියන ටික උපත් වශයෙන් ආවෙන විපාක ස්කන්ධ ටික විතරයි තිබුණේ. ඒකේ ඇත්ත නොදැන පස්සේ කර්ම කෙලස් කියන නිමිති ටික හදාගෙන නිමිති ටික එකට තබපු දවසේ ඉඳලායි මවමල දුක පියාම හෝදරයමල දුක වටිනා දේ මිලදීමේ දුක මම ලෙඩවීම මහලු වීම මරණ දුක් ටික ඔක්කොම උරුමෝනේ. නන් දුකට හේතු ටික ස්කන්ධ නෙමෙයි. තණ්හා අවිද්‍යා කර්ම තණ්හා කියන මෙන්න මේ කර්ම කෙලස් ගොන්න ගුල්ය කර්ම භවය දුකට හේතු දුක්ඛ නිරෝධය දකින්න අවිද්‍යා කර්ම තණ්හා කියන්නේ ප්‍රපංච මනස නැති වුණොත් රූපයක් පෙනෙනකොටම පුද්ගලයේ කෙනෙක් දිහක් වටිනවා කියලා සිහි කරන ප්‍රපංච මනස නූපතු දුක්ඛ නිරෝධය දුක්ඛ නිරෝධයට හේතු දකින මොකක්ද? මොකක්ද? අවිද්‍යා කර්ම තණ්හා කියන අවිද්‍යා කර්ම තණ්හා කියන මෙන්න මේ කර්ම භවය ප්‍රපංච ටික කෙලස් ටික දුකට හේතු. එයා දුක දැක්ක මොකද? භවය නිසා ජාතිය, ජාති නිසා ජරා මරණ ශෝක පරිදු දුකක් කියනවනම් දුක දැක්කා. දුකට හේතුව ජාතිය. තමන්ගේ ඒ ඒ දුක් විඳින්න පුළුවන් දේවල ඉපදීම එහෙම ගන්නකො ඒ ඒ ජරා මරණයට හේතු ඒ ඒ ධර්මතාවයන්ගේ ඉපදීමයි ඒ ඒ ජරා මරණයට හේතු මම උපන්න නිසා මම ලෙඩ වෙන්න මහලු වෙන්න හේතු මගේ අම්මා තාත්තා දුව පුතා උපන්න නිසා ඒ අය ලෙඩ වීම මහලු වීම ඒ ප්‍රිය දේවල් නැතිවීම අප්‍රියමයි මේ දුක් වලට හේතු ඒ ජාතිය හේතු බවේ කර්ම භවයේ උපත් භවයට උපත් භවයේ කර්ම භවයට ඕමෝ පවතින එක. භවයේ හේතු මොකක්ද? තණ්හා උපාදාන කියන කෙලෙස් ටික. ඒකයි කිව්ව මතක් කරේ. කර්ම භවය කියලා කියන්නේ ඒක. තණ්හා උපාදාන කියන කෙලෙස් ටික නැති වුණොත් කියලා කියන්නේ කර්ම භවය නැත්තම්. අවිද්‍යා කර්ම තණ්හා කියන කෙලෙස් ටික නැති වුණොත් ආහාරය තුල විතරක් ලෝකේ නැහැ. එහෙම දුක නැති වෙනවා. දුක නැති වෙනවා. දුක නැති කරන මාර්ගය එහෙනම් මොකක්ද? විපාක ස්කන්ධ දෙකේ ඇත්ත ඇති බලන්න ඕනේ කියලා ස්කන්ධයන්ගේ උදේවය වෙනවා ආහාර ප්‍රත්‍යය. කනකොට ආහාරය නිසා රූපය ස්පර්ශය නිසා වේදනා සංඥා චේතනා නාම රූප නිසා විඥානය කියලා දැනෙන ස්කන්ධයන් උදේවය බලනවා. උත්තර ස්කන්ධයන්ගේ උදේවය ওই විදිහට බලන ක්‍රම තියෙන්නේ මාර්ග ප්‍රත්‍යයේ. දැන් ඔය ආහාර ප්‍රත්‍යයෙන් තමයි බලන්නේ. ආහාරයේ පිළිසඳ දකින්න එක කරන්නේ ලෝකෝත්තර මාර්ගය. මම කියපු එක තේරෙනවා. ස්කන්ධයන්ගේ උදේවය ගැන අපි කතා කරලා තියෙනවා දෙකක්. අවිද්‍යා කර්ම තණ්හා ආහාරය කියලා සමපරස් ලක්ෂණයක් යුක්ත දෙයක් වේග ගැන කතා කරන්න තියෙනවා. ආපහු අපි රූපේ නිසා ආහාරයේ ස්පර්ශ නිසා වේදනා සංඥා චේතන නාම රූප නිසා විඥාන. ආහාරය නැති රූපේ නැති වෙනවා ස්පර්ශය නැති වෙනට වේදනා සංඥා චේතන නැති වෙනවා. නාම රූප නැති වෙනට විඥානය නැති වෙනවා කියලා තහල තියෙනවා. මෙන්න මේ ධර්මතා දෙක භාවිතා කරන තැන අවිද්‍යා කර්ම තණ්හා ආහාරයන්ගෙන් බලන්නේ දුක්ඛ සත්‍ය පිළිසිඳ දකින්න. අවිද්‍යා කර්ම තණ්හා කියන කෙලෙස් ටික උපකාරයි ආහාරය හදන්ත ආහාරයයි පිළිසිඳ නොදකින්නකම නිසා කර්ම කෙලෙස් හදන්නේ. හරි? එතකොට පංච උපාදාන ස්කන්ධ ලෝකය අවිද්‍යා කර්ම තණ්හා කියනකොට මම මගේ දුව පුතා දේවල් දොරවල් යාන වාහන ඉද කඩම් මිලමුත මනෝමය නෙමෙයි මේ ඇත්තටම ඔයගලන්ගේ ලෝකේ හැදිලා තියෙන හැටි එයා දන්නවා උපත් වශයෙන් මේ ලෝකෙට ආවවා දෙවියෙක් නැවුවවා ඉබේ හටගත්තව නෙමෙයි ලෝකේ ප්‍රත්‍යයයි පටිච්ච සමුප්පන්නයි මේ ගෙවල් දුරවල් කාර් බස් වාහන තියෙන ලෝකයක් පොළවේ තියෙනවා ඒක ඇතුලේ ඉන්නවා නම් අපිට හේතුඵල ධර්මයක් හම්බෙන්නේ නැහැ. ඉමස්මින් ව්‍යාමමත්තේ කලේබරේ සතඤ්ඤම් සමනකේ ලෝකංච පඤ්ඤාපේමි ලෝක සමුදයංච පඤ්ඤාපේමි ලෝක නිරෝධංච පඤ්ඤාපේමි ලෝක නිරෝධ කමිට වඩන පඤ්ඤාපේමි මහණෙනි සංඥාව සහිත මනස සහිත බම්බයක් වමුණ ශරීරයේ තුලම මම ලෝකයක් පනවමි ලෝක සමුදයක් පනවමි ලෝක නිරෝධයක් පනවමි ලෝක නිරෝධකාමී ප්‍රතිපදාවක් චතුරාර්ය සත්‍ය නොදන්නා ලෝකයා ලෝකය පොළවේ කියලා පරිහරණය කරනකොට චතුරාර්ය සත්‍ය නොදන්නා ලෝකයා අම්මා තාත්තා ගෙවල් දොරවල් යාන වාහන ඉදකඩ මිල මුදල් රැකී රක්ෂා ගොඩනැගී ආයතන ඌ අවදානපන ශරීරයට. එයා දන්නවා පෙනෙන දෙයක සමගාමීව උපදින මනෝ විඥානයක් මනෝ විඥාන සමගාමීව උපදින පෙනෙන දේ ස්කන්ධ කෙලෙසු කෙලෙසු ස්කන්ධ කියන දෙක දෙක ඔවුනොන්ට උපකාරීව පැවතීම මතයි ලෝකේ නිර්මාණය වෙලා තියෙන්නේ මේ ලෝකේ නිර්මාණ කඩුව අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන ප්‍රත්‍යක්ෂකින් දකිනවා දකිනවා ඒක දකිනවා භවයක් වුණ ශරීරේ Tamanට මේ මම මට මගේ ලෝකේ මේ ඔක්කොම ඔක්කොම තේන දෙයට ඇහෙන දෙයට අපතේ අපේ ලෝකය නැත්නම් පංච උපාදාන ස්කන්ධ ලෝකය නිර්මාණය වෙලා තියෙන්නේ කෙලෙස් සහ ස්කන්ධ කියන ධර්මතා දෙකක. ජරා මරණ දුක් විඳින කාම ලෝකයේත් එහෙමයි රූප ලෝකයේත් එහෙමයි අරූප ලෝකයේත් එහෙමයි. මිනිස්යොත් එහෙමයි දෙවියොත් එහෙමයි බ්‍රහ්මයොත් එහෙමයි. ඒක උඹේ නිර්සත්‍ය ගැන කවර කතාවද නේ? ඔක්කොම දුක දුක්ඛ සත්‍යය ලෝකේ පංච උපාදාන ස්කන්ධ දුක නිර්මාණය වෙලා තියෙන්නේ කෙලෙස් ආයස්කන්ධ කියලා දෙකකින්. කෙලෙස් ටිකට තමා අවිද්‍යා කර්ම තණ්හා කියලා කියන කර්ම භවය කියලා කියන්නේ. ස්කන්ධ ටිකට තමා උප්පත්ති භවය කිව්වා විපාකයි කිව්වා ස්කන්ධ කිව්වා ආහාරපත්ති කිව්වා. ওই ධර්මතා දෙක දෙක මත තමයි දුක කියන්නේ. ඊට පස්සේ ඔතනදී ස්කන්ධ ටික තියෙද්දී තණ්හා උපාදාන කියන කෙලෙසිය දුකට හේතුව තණ්හා උපාදාන කියන කෙලෙසිය නැත්නම් අවිද්‍යා කර්ම තණ්හා කියන කෙලෙසිය දුකට හේතුව අවිද්‍යා කර්ම තණ්හා කියන කෙලෙස් ටික නැති කළොත් මේ ලෝක නිරුද්ධ කරන්න පුළුවන්. මනුස්ස ලෝකේ, දිව්‍ය ලෝකේ, බ්‍රහ්ම ලෝකේ ඔක්කොම තුන් ලෝකෙම ඊතර වෙන්න පුළුවන්. කියලා දැකලා එහෙනම් පුරාණ කර්මයට විපාක වූ ආහාරය පිළිසිඳ දකින්න ඕනේ කියලා ආහාර ප්‍රත්‍ය නෝන සම්මර්ෂණය කරන ස්කන්ධෙන් ජීවය බලනවා. අන්න එහෙම බලලා බලලා මාර්ගේ වඩලා තණ්හාව නැති කළාම තණ්හාව නැති කළා ලෝක නිරෝධය කළාම කියනවා සෝපදිශේෂ නිපාන කියලා. උපදිශේෂයක් තියෙනවා. තවර ආහාර ප්‍රත්‍යයෙන් පෙන්නේ නැහැ ස්කන්ධ ටික හත ගන්නෝනේ. හැබැයි කෙලස් කර්ම නැති කළා. උපදේශයක් විතරක් තියෙනවා. හැබැයි අනිත් ඒ දුක නිකරමනේ නිදහස් වෙලා. මොකද ලෝකයේ හැදලා තියෙන ස්කන්ධයි කෙලෙසි තියෙන දෙකම එකතු වෙලා නම් දෙකෙන් එකක් හරි නැති වුණොත් දෙකම නිසා එන ප්‍රතිඵලය තියෙනවද? තියෙන්නේ. ලෝක නිරුද්ධ කළ ජීවිත. ප්‍රාතමාංශකේ ඒ කය කෙලවර කොට ඇති දිවි කෙලවර කොට ඇති පැවැත්මක් තියෙනවා එතන සීත දැනෙනවා උෂ්ණ දැනෙනවා බඩගින්න පිපාසය දැනෙනවා කම් කැක්කුම් බඩේ කැක්කුම් දත් කැක්කුම් දැනෙනවා හැබැයි කෙලෙස් වශයෙන් එන දුක අපිට වගේ අම්මා තාත්තා රාගදී මුතුමනේ ගෙවල් දොරල් දානවාන නිසා එන දුක් ඕනේ ස්කන්ධ වලට කෙලෙස් එකතු වීමෙන් එන දුක් මොකක්ද නැහැ ආතනාව සුපර්ශිෂ්ඨ ඒ ස්කන්ධයන්ගේ අවසන් ප්‍රති අතහැරන දවසට ඒ කය කෙලවර කොට ඇති දිවි කෙලවර කොට ඇති දුකක් තියෙනවා ඒ දුකෙන් නිවීමත් වෙනවා ඒකට කියනවා අනුපදිශේෂ පරිණිරවාණය කියලා ස්කන්ධ සහ කෙලෙස් කියන දෙආකාරකින් අපිට දුක ඇවිල්ලා තියෙන හින්දා තමයි බුදුරජාණන් වහන්සේ නිවන දෙආකාරකින් පැනෙන්නේ ස්කන්ධ ටික තියෙද්දි කෙලෙසුන්ගෙන් නිදහස් වෙලා දුකෙන් නිදහස් වෙන්න පෙන්නවා සෝපදිශේෂ නිබ්බාන කියලා ඊට පස්සේ ඒ ස්කන්ධ පරිහරණය නිසා එන දුකෙනුත් නිදහස් වෙන්න පෙන්වන අනුපදේශ පත්‍රයක් වන්නේ කියලා. ඔන්න ඔයගලන්ට ලෝකේ හැම කෙනෙකුටම වඩා සුවිශේෂී දෙක්මක් ඇවිල්ලා තියෙන්නට ඕනේ. මොකද මෙච්චර මුළු ලෝකයක්ම ලෝකය කියන එක ඇත්තම වෙලා ඇත්තම වෙලා තියෙන ලෝකික ජීවත් වෙනකොට ඕගලන්ට නුවණ තියෙන්න ඕනේ මෙච්චර මේ ලෝකය කියන එකක් තියෙනවා නම් ලෝකය කියන එකක් හදලා ලෝකය කියන එකක් ඇත්තදලා තියෙන මේ අම්මා දුව පුතා රන්දි ඇත්තමයි ගර්භවල වත ගන්න පුළුවන් මොනෙන් විඳ පුළුවන් සිහි කරන්න පුළුවන් ඇත්තමයි මේ සල්ලි සිහි කරන්න පුළුවන් එහෙන් බලන්න පුළුවන් අතින් අත ගන්න පුළුවන් ඇත්තමයි ඈ මේ ගෙවල් දොරවල් ඇත්තමයි මෙච්චර ඇත්ත වෙච්ච ලෝකය හදලා තියෙන්නේ අවිද්‍යා කර්ම තණ්හා කියන මනෝවිද්‍යාවේ නිමිති ටිකනොත් ආහාර කියන පෙනෙන ඇහෙන විපාක ස්කන්ධ ටිකනොත් කියන මේ ධර්මතා දෙක නිසා කියලා එයා හුදුට දන්නවා දුක දුක්ඛේ ඥානයේ දක් මට ගියක් තියෙනවා පැත්තකට වෙලා සිහි කරනොත් ගෙදරේ කියලා අන්න අතන තියන්නේ කියලා හිත ඒ පැත්තට නැමී පවතිනවා. ඒක උපකාරය පෙනෙන හැනකම උපත්තරයි. එතන තියන්නේ කියලා නැමී පවතින උකට කියනවා කර්ම බල. ඒක උපකාරයි විපාක ටික උපදත්ත. ඔන්න ගෙදර ගාවට ගියා කියන්නේ පෙනෙනවා. ඇහැට රූපේ කියලා රූපේ ඇහැට කියලා හිත හිත අනුගතව ඉපදලා පෙනෙනවා විපාකයි. පෙනෙනකොටම මේ මගේ ගෙදර කියන විස්තර ටික මනෝමයෙන් පුරවනවා. මනෝමයෙන් පුරවනකොට පෙනෙනකම හදනවා, පෙනෙනකම හැදෙනකොටම විස්තර ටික උච්චර නෙමෙයි උගලන්ට හිතට ඇත්ත කරන්න හේතු වෙලා තියෙන්නේ. ඉතින් දෙයනේ මේ ආයතන ටිකේ වේග ආයතන ටිකේ මේ කෘත්‍යනේ මාව ජීවත් කරලා තියෙන්නේ. ওই ආයතන දෙකෙන් එකක් හරි සම්බන්ධතාවය අතහැරියොත් මොකක් වෙයිද කියලා බලන්නකො. මොකද නැති වෙන්නේ. මෙච්චර ඇත්තම ඇත්ත වෙච්ච ජරා මරු දුක් විඳින ලෝකෙ නෙමෙයිද? ඒ තමන්ගේ දුවා පුතා ගෙවල් දුරවල් මේ මම වෙච්ච පැවැත්ම නෙමෙයිද තැරෙන්නේ? පැවැත්මට. ඒක අතරින්ද බැරිද? පුළුවන්. බැරි නම් කියන්නේ. ඒකද නිමිති ටික තමයි ওই ලෝකයේ පෙන්නලා අවිද්‍යා කර්ම තණ්හා කියන කෙලෙස් ටික අයින් කරන්න පුළුවන්. ස්කන්ධ ටික තියෙන ස්කන්ධ ටික අයින් කරුවොත් මැරෙන්න නැත්නම් අපවත් වෙන්න නැත්නම් පිරුණම් පාඩනවනේ. ස්කන්ධ ටික තියෙද්දි කෙලස් ටික අයින් කරන්න. මොකද කෙලස් ටික අපි එනකොට ගෙනාවේ නැහැ. එනකොට ගෙනාවේ ස්කන්ධ ටික විතරයි. කෙලස් ටික කියන්නේ ආගන්තුකෝ පැමිණි උපක්‍රේශයක්. පිළින හැදදී හටගත්තට පස්සේ ඒකේ ඇත්ත නොදන්නා වර්ධ නිසා හැදිච්ච පැවැත්මක්. එහෙනම් මේක පසුව අපේ එකක් ඒක අයින් කරන්න පුළුවන්. එහෙනම් විපාක ටික පිරිසිදු නොදන්නාකම නිසා ඇතිවෙච්ච කෙලෙස් කර්ම ටික අයින් කළා ලෝකය අයින් කළා. සමුදය දන්නවා අවිද්‍යා කර්ම තණ්හා කියන කෙලෙස් ටික තමයි මේ ලෝකේ දුකට හේතුව. අවිද්‍යා කර්ම තණ්හා කියන කෙලෙස් ටික නැතිකොට දුක නැති නිරෝධයක් ගන්නවා. මාර්ගයක් ගන්නවා. මොකද්ද? එහෙනම් ස්කන්ධයන්ගේ උදේවැය බලන්න ඕනේ. දැන් ගන්න කොහොමද ස්කන්ධයන්ගේ උදේවැය මාර්ගයේදී? අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියලාද? නෑ ආහාර ප්‍රත්‍ය. මම කියපේක තේරෙන්නේ නැද්ද? මේ කියපු ධම් කරුණු තේරුණේ නැද්ද? අලුත් තේරෙනවා. එතකොට විදර්ශනා කරන්න තියෙන මාර්ගයේදී ආහාර ප්‍රත්‍යය කියලා කිව්වේ කන බොන ආහාර නිසා හැත් රූපයක් ස්පර්ශ නිසා වේදනා සංඥා චේතනා නාම රූප නිසා දැනෙනවා. හැත් රූපයක් දෙක නැති වුණොත් ස්පර්ශය නැති වෙනවා. ස්පර්ශ නැති වුණොත් වේදනා සංඥා චේතනා නැති වුණොත් නාම රූප දෙක නැති වුණොත් පේනකම නැති වෙනවා. අපිට වස්තුවක් පෙනෙනවා කියන්නේ මෙහෙම නේද? පෙනෙන්නේ නැහැ කියන්නේ මේ ආහාරයකට වෙලා නේද කියලා ආහාරයන්ගේ විතරක් ස්කන්ධයන්ගේ විදේ බලන එකටයි මාර්ගය වඩනවා කියන්නේ. දුක පිළිසඳ දකිද්දී පෙනෙන කම පෙනෙන කමයි කෙලස් ටිකයි කෙලස් අපි තවපැත්තෙන් ගත්තොත් කාම ලෝකේ විපාක සහගත මනෝවිඤ්ඤාණය ඉපද නිරුද්ධ වෙනවා එකම කෙලස් සහගත මනෝවිඤ්ඤාණය. කෙලස් සහගත මනෝවිඤ්ඤාණය ඉපද නිරුද්ධ වෙනවත් එකම විපාක පරිචයඥාන. ඔය දෙක මාර්ගයෙන් මාරුට පවතිනකොට නිර්මාණය වෙනවා මොකද්ද? ලෝකේ. දුව පුතා දේවල් දේවල් රන්දි මුත්‍රානේ කියනවා. ඒක තමයි අර අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියලා දෙකට බුදුරජාණන් වහන්සේ අවිද්‍යා කර්ම තණ්හා කියලා කිව්වේ කෙලෙස් ටිකට. ආහාර කිව්වේ ස්කන්ධ ටිකට. කෙලෙස් ටික කියන්නේ කර්ම භවයේ ස්කන්ධ කියන්නේ විපාක ටික. පෙනෙනකොටම තියෙන්නේ විපාක ස්කන්ධ පේනකොටම ඇත්ත නොදන්නා කම නිසා කෙලෙස් කාලිත මනස උපදින එක තමයි අවිද්‍යා කර්ම තණ්හා කියන්නේ. අවිද්‍යා කර්ම තණ්හා කියලා කෙලෙස් ආගත සිහි කරනකොටම පේන හැම විපාකපත් මනස නැමිලා පේන හැම ටික හදන හින්දා තමයි අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන්නේ. මේක උපකාරයි මේකට ස්කන්ධ උපකාරයි කෙලෙස් වලට කෙලෙස් උපකාරයි ස්කන්ධ වලට. එතකොට ඔය විදිහටයි දුක ඇති වෙලා තියෙන්නේ. මං ගැඹුරු දෙයක් කිව්වේ නෑ. මම කිව්වේ ඕගොල්ලන්ට ඇත්තටම 100% සරල කරලා මං කිව්වේ. ඒ කියන්නේ ඕගොල්ලන්ට ගැඹුරු කියලා තේරුණා. මම කිව්වේ ඕගොල්ලන්ට මෙහෙම බලනකොට මේ දේව මේ ගෙවල් දොරල් යාන වාහන ඇත්ත වෙලා මේ ලෝකයක් හම්බ වෙනවනම් හම්බ වෙන්නේ අනාත්මෝ විපාකෝ පෙනෙනම ඇහෙනවා කියන ටික ඒ පෙනෙනවත් ඇහෙනවත් එක්කම මගේ දුව පුතා අම්මා තාත්තා වඩිනවා කියලා සිහි කිරීම වශයෙන් කර්ම කෙලෙසාගත උපදින මනෝවිඥානය මේ මනෝවිඥානය නිසා පෙනෙන ඇහෙනකම පෙනෙන ඇහෙනකම නිසා මනෝවිඥාන කියන ධර්මතා දෙක මතයි මේ ලෝකයේ ඇත්තලා තියන්නේ කියන එකයි කියන්නේ ගැඹුරු එකක් නෙවෙයි ඕගොල්ලන්ට දැනගන්න විතරයි. ඒ කියන්නේ ඕගොල්ලෝ හිතනවා නම් මේ මම ඉන්නවා දුව පුතා ගෙවල් දොරවල් තියෙනවා යානවාහන ඉඩකඩ මිලමුදල් තියෙනවා අපි උප්පත්ති වශයෙන් ආපු ලෝකයක් තියෙනවා කියලා වෙනද හිතුවා නම් හිතුණා නම් මම දැන් කිව්වේ නෑ එහෙම ආපු ලෝකයක් තියෙන ලෝකයක් නෙමෙයි ලෝකේ හේතු ප්‍රත්‍ය කියලා දකින්ද ලෝකේ Taman තුලින් දකින්ද Tamanගේ තමන්ගේ විපාකෝ පෙනෙනවා ඇහෙනවා කියන ටික ස්කන්ධ ඒ පෙනෙනකොටම ඒ පෙනෙන වස්තුව දුව පුතා ගෙවල් දරුවල් කියලා වේගෙන් වටිනාකමට පුද්ගල සත්ව භාවයට මනෝවිඤ්ඤා හොරු කළ මනෝවිඤ්ඤාණය අපේ උපදිනවා. ඒ මනෝවිඤ්ඤාණය ඉපද නිරුද්ධ වෙනවත් එක්කම ඒව බලන්න අහන්න කියලා විපාක ධර්මතා උපදිනවා. මෙන්න මේ විදිහට පැවතීම නිසායි මේ ලෝකේ නිර්මාණය කරලා තියෙන්නේ කියලා දැනුමක් ඇති කරගන්න කියලා මම කියනවා. දන්නවා ලෝකයේ කියන එක මම ඉන්නවා ගෙවල් දොරවල් දුව පුතා අම්මා තාත්තා ඉන්නවා රණ්ඩු කියනවා කියලා හම්බ වෙනවා මේ හැබැයි මෙච්චරත් වෙලා හම්බ වෙන ලෝකය තමන් තුළින් යාදකිනවා තමගේ ආයතන තුලින් දකිනවා. අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියලා. ආහාර ප්‍රත්‍යයෙන් රූපේ පෙනෙනවා. එතන ඇත්ත නොදකිනකොට අවිද්‍යා කර්ම තණ්හා කියන හේතු ප්‍රත්‍යයෙන් පෙනෙනකොටම රුපියල් 5000ක් වටිනවා කියලා මිලයි වටිනාකමයි සීකරනවා. රුපියල් 5000ක් වටිනවා කියලා මනෝ විඥාණයෙන් වටිනකම නිමිත්ත සිහි කරනකොට මේ පෙනෙන දේ ඒකයි කියලා හිතේ පැතර නමනවා. මනස නිමිත්ත පෙනෙන දේට ගැට ගන්නවා, පෙනෙන දේ මනස නිමිත්තට ගැට ගන්නවා. එතකොට අන්ධහරකොලයක් තියෙනවා වගේ වෙලා. වර්ණ සටහනක් පේන්නේ. පේනකොටම දරුවා කියන අදහස සිහි වෙනවා මනසේ දරුවා කියන අදහස සිහි වෙනකොටම පෙනෙන පැත්තට හිත යොමු වෙනවා. දරුවා කියලා සිහි වෙනකොටම පෙනෙන අරමුණ මේ රූප ආයතනය උපදිනවා. රූප ආයතනය පෙනෙනකොටම දරුවා කියලා සිහි වෙනවා. මේ දෙක දෙකට ඉන්නකොට දරුවෙක් ඉන්නවා. ওই වගේ බලන බලන බලන බලන එක ඔහොම වෙනකොට තියෙනවා වෙනවා. ඒ ඇත්ත මෙහෙම ලෝකේ පවතින කෙනෙකුට තියෙනවා වේවා. ඔක තමයි ලෝකේ. ඔක තමයි දුක පිළිසෙන දකිනවා තව පැත්තකින්. එයා දුක ඇති වුණා. දුක කියන්නේ අවිද්‍යා, කර්ම, තණ්හා, ආහාරයෙන් අටගත් එකක් කියලා. ඒකට හේතුව පොළවේ තියෙන එකක් නෙමෙයි. තමන්ගේ ආයතනික ප්‍රවත්මක් කියලා දකිනවා. ඊට පස්සේ හේතුව දුකට ආසන්න ළඟම හේතුව අවිද්‍යා කර්ම තණ්හා කියන කර්ම භවයේ අවිද්‍යා කර්ම තණ්හා කියන කෙලස් ටික නැතුව දුක නැති වෙනවා මාර්ගය දකිනවා එහෙනම් සම්මා දිට්ඨිය. විපාක ස්කන්ධ ටික පිළිසිඳ දැක්ක යුතුයි. දැක්කහම තණ්හාව නැතුව දුක නැති වෙනවා. විපාක ස්කන්ධ ටික පිළිසිඳ දකින්න ඕන මොකද්ද? ස්කන්ධයන්ගේ උදේවැය බලනවා. කියලා දකිනවා. ඔන්න මාර්ගය. ඒක දුකක් දන්නවා, සමුදයක් දන්නවා, නිරෝධයක් දන්නවා, මාර්ගයක් දන්නවා. මම කවුරුත් එක මතක් කළේ. ඊට පස්සේ ස්කන්ධයන්ගේ උදේවැය බලන්න කියලා ගියාට දැන් මාර්ගයේ හැටියට ස්කන්ධයේ උදේ බලනවා කියන්නේ අපිට රූපය පෙනෙන්නේ කොහොමද කියලා බලන එක තමයි ඇතිවීම බලනවා කියන්නේ. රූපේ පෙනෙනවා කියන එක නැති වුණා කියන්නේ කොහොමද? මොකක් වෙලාවද පෙනෙනකම නැති වුනේ කියලා බලන එක තමයි වැය කියන්නේ. සද්දයක් ඇහෙනකොට ඇත්තටම මට සද්දයක් ඇහෙන්නේ කොහොමද ඇහෙනකම ඇති වෙන හැටි බලන එකට තමයි උදේ කියලා කියන්නේ. අපිට සද්දය ඇහෙනකොට ඇහෙන එක නැති වෙනවනේ. අපිට හිතෙන කන කියන සද්ද නැති වුණා වගේ. නමුත් මට ඇහෙන එක නැති වුණා නම් නැති වෙච්ච ක්‍රමයකුත් තියෙනවා. ඒ ක්‍රමය මොකක්ද කියලා බලන එක තමයි වැය බලනවා. ඔයගලන්ට ගන්ධයක් දැනුණොත් තියෙන ගන්ධය 10ට දැනුණා වගේ තැනකින් අපි සරලව හිතියට අපිට ගන්ධයක් දැනෙනවා නම් දැනෙන ක්‍රමයක් තියෙනවා. අපිට ගන්ධයක් දැනුණා නම් ඒ දැනෙන ක්‍රම ඇති වෙච්ච හැටි බලන එක තමයි ස්කන්ධෙ මුදේ කියන්නේ. මොකක හරි ඇති වෙච්ච හා නැති වෙන හැටි බලනවා නෙමෙයි. ආස්වාසිය ඇතිවීමයි ප්‍රස්වාසිය නැතිවීමයි කියලා බලනවා. එහෙම නැත්නම් අත දිගාරිනකම ඇතිවීමයි හකුලනකම නැතිවීමයි එහෙම මොනවා හරි ඕන එකකට ආදේශ කළ හැකි නමුත් ස්කන්ධයන්ගේ උදේවැය බලනවා කියන එක ඕන එකකට ආදේශ කරන්න බෑ. ස්කන්ධයන්ගේ ඇති වෙන හා නැති වෙන හැටි. ස්කන්ධයක් ඇති වුණා කියලා කියන්නේ නිකන් ඇති වෙන්නේ අපිට එක්ක රූපයක් පෙනෙනකම, එක්ක සද්දයක් ඇහෙනකම, එක්ක ගන්ධයක් දැනෙනකම, එක්ක රසයක් දැනෙනකම, එක්ක ස්පර්ශයක් දැනෙනකම, එක්ක මොනවාරි හිතෙනකම. ওই ධර්මතාව තමයි ඇති වෙලා තියෙන්නේ. ස්කන්ධයේ උදේවැය බලනවා කියන්නේ ඔය ධර්මතා එකක් ওই ධර්මතා ආයතනයන්ගෙන් මොනවා හරි දෙයක් දැනගන්නකම ඇති උනේ කොහොමද? ඒ දැනගන්නකම නැති වෙන්නේ කොහොමද? අපිට දැන් මෙහෙම බලන ඉන්නවා කියන්නේ අපි අනිත් පැත්ත බලනකොට පේනවා. අපිට ඒක සාමාන්‍ය දෙයක් වුණාට අපි දන්නවා ලෝක හේතු ප්‍රත්‍යය. මේව බලනකොට පෙවුනා නම් එහෙම පේනකම ඇති වෙන යම් හේතුවක් ප්‍රත්‍යක් තියෙනට ඕනේ ඒ හේතු ප්‍රත්‍ය තමයි පෙන්වන්නේ. මම මේව බලාගෙන හිටියා. දර අනිත් පැත්ත හරවනකොට. ඔන්න දැන් ඇහැ වෙන රූපයක ගැටුණා වෙන රූපයක් ඇහැට ගැටුණා. හිත ඊළඟකට උපන්නා. ස්පර්ශ නිසා හිතේ වේදනා සංඥා යෙදුණා. නාම රූප දෙක නිසා දැන් පේනවා. මෙන්න මෙහෙමයි පේන්නේ. මම අනිත් පැත්ත බලනකොටම මේ පේන දේ නෑ කියලා කියන්නේ. ආහාර ප්‍රත්‍යයෙන් හටගත ඇහි රුපියල් දෙක නැති වෙනකොට ස්පර්ශය නැති වෙනවා ස්පර්ශය නැති වෙනකොට වේදනා සංඥා චේතනා කියන නාම ධර්ම දෙක නැති වෙනවා නාම රූප දෙක නැති වෙන සැපේනකම නැති වෙනවා ඊට පස්සේ මම තව යමක් බලනකොට තව යමක් පෙවුනා ඒ තිබුණ කියන්නේ කොහොමද ඔන්න දැන් ඇහැ වෙන රූපයක ගැටිලා වෙන රූපයක් ඇහැට ගැටිලා ඒක ආහාර ප්‍රත්‍යයයි එතෙන්ට හිත එකතුනා ස්පර්ශය නිසා වේදනා සංඥා චේතනා කියන නාම ධර්ම යෙදුනා. නාම රූප දෙක නිසා පෙවුණා. මෙන්න මෙහෙමයි පෙවුනේ. ඔකට උදේ වේ. ඔය උදේ කියලා. පෙනෙන කම ඇතිවෙච්ච. ඔය බලන සිද්ධිය තුල තියෙන වේශල කමක් නෙමෙයි. විඤ්ඤා නාම රූප දෙක නිසා විඤ්ඤා පෙනෙන කමක් ඇති වෙනවා කියලා තමන් තුල දකිනා අහන කමක් නිර්මාණය කළ එතනින් අතර කරනවා. විඥාණයට යමක් අල්ලන්නේ ඉඩ දෙන්නේ නැහැ. නාම රූප දෙක නිසා විඥානයක් පෙනෙනකම ඇති වෙනවා නාම රූප දෙක නැතුව පෙනෙනකම නැති වෙනවා. වෙන මොකොත් ඉඳගෙන ඔය ඇත්ත පෙන්වන්න බැරි වෙනකොටම විඥානේ නාම රූප දෙක අසු කරනවා. පේන්නේ රූපේ කියලා හෝ පේන්නේ හිතට කියලා හෝ පේන්නේ සංඥාවක් කියලා හෝ විඥාණයෙන් වැඩ ගන්න යනවා. ඒ හිත. එතකොට එයා දන්නවා මෙන්න මේ අවිද්‍යාව හේතුයි කර්ම කෙලෙස් රැස් වෙලා විපාක එක්ක දැක්කේ ටිකක් අපල දුක එන්නේ කියලා දන්නවා දුකට හේතු ටික කර්ම කෙලෙස් කියලා දන්නවා කර්ම කෙලෙස් නැතිනම් මේ දුක නැති වෙනවා කියලා දකිනවා එහෙනම් ආපෝ කර්ම කෙලෙස් ඇති නොවෙනවා මෙන්න මේ ඇත්ත දකින්න ඕනේ කියලා දකිනවා වෙන මොකුත් නෙමේ ස්කන්ධයන්ගේ ඇතිවීම බැලුවොත් මේක බලන් ඉස්සෙල්ලා මෙතන රූපයක් තිබ්බා තියෙන රූපේ තියෙන හැයින් බැලුවා එහෙම නෙමෙයි අපිට හිතෙන්නේ බලන් ඉස්සෙල්ලා මේ රූපේ මෙතන තිබුණා තියෙන රූපය මගේ ඇහැ අරගෙන ගිහලා ඒක බැලුවා මම ඇහැ අරගෙන යනවා හැබැයි රූපය ආයෙ කියනවා කියලා වැරද්දක් තියෙනවා ඊට පස්සේ මේ පේන්නේ රූපය කියලා හොඳට අල්ලගෙන තලු කරන්න පුළුවන් කෙලෙස් ඇති කරන්න පුළුවන් නිමිතික් තියෙනවා. ඔන්න ඔය වැරදි එකක්වත් කරන්න බැරි නම් තමයි ස්කන්ධයන් උදේ වැටෙන්නේ. දෙලෙනකොට මේ ඇහැ රූපෙට ගැටිලා රූපය ඇහැට ගැටිලා තාම පිළිලා නැහැ. හොඳට උත්තරේන රූපයේ පේනවා කියන සිද්ධියකට කියනවා. එතෙන්ට හිත ඊට අනුගත උපන්නට පස්සේ ස්පර්ශ නිසා වේදනා සංඥා චේතනා කියන නාම ධර්ම විතර නාම රූප දෙක නිසා ලැබුණේ කියනකොට රූපයේ තියෙන එකක් කියනවා නෙමෙයි පේනකම සංකතය. පේනකම හදාගෙනයි මේ පරිහරණය කරන්නේ. එතකොට උත්තර රූපයේ පේනවා කියන සිද්ධියට පේන්නේ රූපේ කියලා අල්ලන්න බෑ. හිතෙන් රූපය අල්ලන්නේ අපේ පේන්නේ රූපේ. තියෙන්නේ රූපේ කියලා රූපේ පෙනෙනකම ඇතිවෙච්ච හැටි නොදන්න නිසා. රූපය පෙනෙනකම ඇතිවෙච්ච හැටි දැක්කොත් මම හැමදාම තීන්දු తీරන අරගෙන තියෙන රූපෙත් එක්ක නෙමෙයි රූපය පෙනෙනකමත් එක්කයි මම ගරුවා ඉන්නේ ඒ රූපේ මට පෙනෙනකමටයි රූපේ දරුවා කියන්නේ රූපේ මට පේන කමට මම දරුවා පේනවා කියලා. ඒක උත්තර කර්තනෝක වටිනා. බාහිර නීති කියන්න බෑ. මේ පේන්නේ රූපේ පේන්නේ නාමය කියලා අල්ලන්න බෑ. දකින්න ඉස්සලා තිබුණා නෙමේ මේ මේ හේතු ටික මේ මේ ප්‍රත්‍ය ටික නිසායි පේන්නේ කියනක පෙන්නනවා. දැක්කෙන් පස්සේ තියෙන්නේ නෑ මේ මේ හේතු මේ මේ ප්‍රත්‍ය නැතිවම නැතිවෙනවා කියලාක පෙන්නනවා. එතකොට එතකොට දරුවා අම්මා තාත්තා රත්තරන් හිතේ මිලුම්දල කියලා සංහා උපාදාන වශයෙන් හැසිරෙන්න නිමිති හිතින්නේ අල්ලන්න බෑ මාර්ගය කියන්නේ කෙලස් කර්ම රැස් කරන්න බැරි විදියට මේ ස්කන්ධයන් උදේ ස්කන්ධයන් උදේ වේ දෙකයි නේ අවිද්‍යා කර්ම තණ්හා ආහාරයන්ගෙන් ස්කන්ධයන්ගේ උදේවැය දකින්න කිව්ව මොකද දකින්නද ලෝකය දකින්න දුක්ඛ සත්‍ය පිරිසෙන් දකින්න දුක ඇති උනේ මෙහෙමයි කියලා දකින්න ඒකට මම කිව්වේ ඊට පස්සේ ඒ කෙලස් ටික නැතිකොට දුක නැති වෙනවා කෙලස් ටික නිසා දුක ඇති වෙලා තියෙන කෙලස් ටික නැතිනම් දුක නැති වෙනවා කියලා දැකලා ඒ දුක නැති කරන මාර්ගයේදී ස්කන්ධයන්ගේ උදේවැය බලන්න කියලා මම කිව්වා ආහාර ප්‍රත්‍යයෙන් විතරයි. පෙනෙනවා නම් පෙනෙනකම ඇති වෙන්නේ කොහොමද? ඇහෙනවා නම් ඇහෙනකම ඇති වෙන්නේ කොහොමද කියලා බලන එක තමයි උදය කියලා කියන්නේ. උදය සමුදය කියලා කියනවා. හැට ගැනීම, ඇතිවීම, ස්කන්ධයන්ගේ පෙනෙන කමේ ඇතිවීම ඇහෙන කමේ ඇතිවීම ගඳ සුවඳ දැනෙනකම ඇතිවීමට උදේ කියලා කිව්වා. පෙනෙනකම නැති වෙනවා. ඇහෙනකම නැති වෙනවා. ගඳ සුවඳ දැනෙනකම නැති වෙන එකට කියනවා බෑ. රූපයක් පෙනෙන්නේ කොහොමද? රූපේ පෙනෙනකම නැති වෙන්නේ කොහොමද කියලා බලන එකට කිව්වා මොකද්ද? ස්කන්ධයන්ගේ උද්දේවය බලනවා. හැබැයි ඕකයි මොන සත්‍යද? මාර්ග සත්‍යය. මාර්ග සත්‍යය. හොඳට මතක තබා ගන්න ඕනේ. දුක්ඛ සත්‍ය පිළිසින් දකින්න උදේ වේ දකින්න කොහොමද? ඒක නුවණ. ඒකේ කරන්න දෙයක් නැහැ. දුක්ඛ පිළිසින් දකින්න එකේ නුවණින් බලන් විතරයි තියෙන දැනුමක් වඩන්න බෑ. කමනේ කළ හැකි වඩන්න තියෙන්නේ කරන්න තියෙන මේ මාර්ගය. ඒ කියන්නේ ඕගොල්ලෝ දන්නවා අත්පය හතරම ඇති ජරා මරණ දුක් විඳින මාව නිර්මාණය වුණේ කොහොමද කියලා. මෙහෙම පේනකොටම මේ මම කියලා සිහි කිරීම වශයෙන් මනෝවිඥාන උපදිනවා මම කියලා සිහි කරනකොටම මේ පෙනෙන ඇහෙන රූප ශබ්ද ටික හිත නැමෙනවා මෙහෙම බලනකොට මම කියලා සිහි වෙනවා මම කියලා සිහි වෙනකොටම පේනවා මම කියලා සිහි වෙනකොටම කය පේනවා කය පේනකොට මම කියලා සිහි වෙනවා එතකොට මොකද වෙන්නේ ආවද නිර්මාණය වෙලා තමන්. අතු නැතුවම ඉන්නවා තමන්. තමන් ඉන්නවා කියලා කියන්නේ මොකක්ද තනමකම දුක කියනවා. ලෙඩ වෙන්න ඉන්නවා, මහලු වෙන්න ඉන්නවා, මරණයටපත් වෙන්න ඉන්නවා. දැන් මේ රූප ස්කන්ධ වශයෙන් ධාතු වශයෙන් ආයතන වශයෙන් පටිච්චසමුප්පාද වශයෙන් මෙනෙහි කරන්නේ මේ පෙනෙන එනදී යථාභූත ස්වභාවය දකින්න දකින්න දකින්න දකින්න මේක මම මගේ මගේ ආත්මය කියලා කෙලෙස් සාගතෝ සිහි වෙන මනස වලක්පත් කෙලෙස් සාගතෝ කවදා දවසක මේ පෙනෙනට ඇත්ත ඇති දකිනවා පටජා පෝතේ ජෝවය සතර මහා ධාතුයි කියලා හොඳට පිළිස දැක්කා දකින්නකම හින්දා මෙහෙම දකින්නකොට ආහාරයෙන් හැදුණු සතර මහා ධාතු රූපය කියලා නුවණින් ඉසක මේ මම නේ කියන හැඟීමවත් එන්නේ නැති වුණා මේකට කවුරු හරි ගැහුවොත් මට ගැහුවා කියලා වෙනවද? නෑ. ධාතු මාත්‍ර ධාතු මාත්‍රයක ස්පර්ශ වුණා කියන නුවණ අයට. එතකොට ලෝකයා අනේ මගේ දරුවා අප්පා මගේ අම්මා මරුණා කියලා තමන්ු තමන් නිසා තියෙන දේවලුත් නැතිවලා දුක් විඳිනකොට ඒ ලෝකේ බොහෝම විවේක මනසකින් ඉදී ඒ සඳහා ඒ දුක නිදහස් වෙන්න කලින් මොකද? ස්කන්ධ ටිකට කෙලස් ටික මෝහ වෙන්න තියෙන එක නතර කරන එක. පෙනෙන ටිකට ස්කන්ධ කිව්වා පෙනෙනකොට මේ මම කියලා සිහි කරගන්න මනසට කර්ම භවයේ කෙලස් ටික කිව්වා. කෙලස් සහගත සිහි කරගන්න මම කියන කෙලස් කර්ම ටික පෙනෙන දෙයක පෙනෙන දෙයක කෙලස් කර්ම ටිකට උපකාරී කියනකොට මම නිර්මාණය වෙනවා. එයා දන්නවා උප්පත්ති ඉඳන් ආපු මම එක්කවත් මේ ලෝකේ තියෙන දෙයක් හින්දා හදිච්ච මමවත් නෙමෙයි. මොකද මම කියන්නේ පෙනෙන දේ ගන්නත් බෑ ස්කන්ධ. මම කියන එක කෙලෙසුට ගන්නත් බෑ. දෙක එකට නිර්මාණය වුණා. ගිනි පෙරලා කරකවනකොට වලල්ලක් නිර්මාණය වෙනවා. ඒ වගේ විපාක ස්කන්ධ ටික කෙලෙස් ටිකට කෙලෙස් ටික විපාකට උපපති භවයේ කර්ම භවයේ කර්ම භවයේ උපපති භවයට වේගින් වෙන කොටස්. වේගෙන් වෙනකොට ඉතින් බෙල්ල කරකවන වලල්ලක් නිර්මාණය වෙනවා වගේ නිර්මාණය වෙලා අම්මා තාත්තා දුව පුතා රන් රිදී මුතුමැණි කාර් බස් වාහන ඉඩකඩ ගස් ගල් කඳු වැටි ඇලදොල ගංගා තියෙන ලෝකෙ. දැන් ලෝකෙ හැබැයි මේ වලල්ලේ පයින්න දැන් එක්කනවා. හැබැයි වලල්ල අතර තියෙන දෙයක්. ඒ වගේ මේ ආයතන ටික තමයි වේගෙන් ඕනෝන්ට පැවතුණු වශයෙන් පිළිගන්නේ. ඊට පස්සේ මොන දැන් මම දුක්ඛ සත්‍ය කිව්වා. දුකට හේතු තණ්හාව කියලා මතක් කළා. කර්ම භවය. අවිද්‍යා කර්ම තණ්හා කියන කෙලෙස් ටික. කෙලෙස් ටික නැතිකොලොත් කෙලෙස් ටික නැතිකොලොත් මේ දුකේ නිදහස වෙන්න පුළුවන් කියලා මතක් කළා. ඒක තියෙන මඟ සම්මාදිට්ඨිය ඒකේ තියෙන මඟ සම්මාදිට්ඨිය කියලා විපාක ස්කන්ධ ටික බලන්න. දැන් විපාක ස්කන්ධ ටිකේ ඇත්ත කැටි බලන්න හදනකොට මේ පේනවා කියන එක හේතු ප්‍රත්‍ය නාම රූපයි කියලා බලන්න ඕන බලනවා කියලා බලන්න හිතන්නවත් ඇයි පේනකොට කෙනෙක් පුද්ගලයෙක් දෙයක් වෙලා ඒක ඇතුළට දෙන්න හිතින් කියන කෙනෙක් කළා කියලා ඇත්ත බලනවා තියා හිතන්නවා නුවණ එච්චර දුබලයි නීවරණ එච්චර ප්‍රබලයි. දැන් දන්නවා පිළින ඇහෙනදී ඇත්ත ඇති ඇති දකින්න ඕනේ එමුණු තමයි කෙලෙසාගත මනසක අවදීම නවත්තන්න පුළුවන්. මේ පෙනෙන්නේ මෙන්න මේ මේ වගේ හේතු ටිකක් නිසා නේද? පෙනෙන කම ඇතුනේ මෙහෙම නේද? කියලා ඇතිවීම නැතිවීම බලන්න ඕනේ පෙනෙන පෙනෙනවා කියන කම ඇති වෙන්නේ කොහොමද කියන එක පෙන්වන්න ඕනේ පෙන්වන්න ඕන වුණාට පෙන්වනවා තියා ඒක මතක් වෙන්නේවත් නැහැ හිතන්නවත් පේනකොට කෙනෙක්ව පෙරිලා දෙයක් වෙලා ඒකේ ඇලිලා ගැටිලා ඒක ඇතුළේ ජීවිතය වෙලා ඉවරයි ඉතින් කොහොමද කියන්නේ ආන්නේ මොකද ආශ්‍රව බල ඒ නිසා දැන් සම්මා දිට්ඨිය ඕනේ වුණාට එහෙනම් ඒ සම්මා දිට්ඨිය උපකාර වෙනස ඇත්ත දකින්නත් මේ නීවරණ ධර්ම මේ ආසෝවල වේගය අනු කරන්න ක්‍රමයක් ඕනේ. අන්න ඒ නිසා එයාට චිත්ත සමාධියක් ඕනේ. ඒ නිසා උත්සාහයෙන් සතර සතිපට්ඨාන වඩන්න යොමු වෙන්නට උනේ. දැන් උපාය. මොකද මේ මේ පෙනෙන ඇහෙනදී ඇත්ත බලන්න ඕනේ. නමුත් ඇත්ත බලනවා කියලා හිතන්ද ඉඩක් නැහැ. දකින්න අහන දේ තුල ඇලිලා ගැටිලා බැඳිලා ඔක්කොම ඉඳ තිරන වෙලයි කරක් කෙනෙක් නැෂනේ. කෙලස් එච්චරට වේගයි. හරියට අවුරුදු 10ක විතර 5ක 10ක පොඩි එකකුයි මහා අවුරුදු 50 ගණනක මල්ලෝ පොරකාරයෙකු දෙන්න ගහ ගන්න දෙබෝගේ. ඔය ගහ ගන්නද? නේ? ඒ වගේ ප්‍රඥාව නුවණ අතිශය දුබලයි කෙලස් මහා පතාකයි. දැන් ඕනේ කෙලස් දුර්වල කළ ප්‍රඥාවට ඉඩ හදලා දෙන ක්‍රමයක්. අන්න ඒකට තමයි උත්සාහය සතර සතිපට්ඨානෙ වලන් මේ දර්ශනය තියාගෙන ඔබලෝ සතියේ කෙරේ තියාගෙන නිතරම චිත්ත සමයයේ ඇති වෙන කමඨහනක් වඩන්න උත්සාහවත් වෙන්න. මම කතා කරපු දර්ශනය තාම නොතේරෙන ගැඹුර ඇති. කිසිදු වෙලාවක අපිට නොතේරෙනවා කියලා දසමයක කනගාට වෙන්න බෑ මම පාඩමට මොකුත් කිව්වේ නැහැ. නිකන් ධර්මතාවයක් විතරයි කිව්වේ දැනුමට යම. ඔය එකක්වත් මතක තියාගන්න කිව්වේ නැහැ. මතක නොතිබ්බට ප්‍රශ්නයක් නැහැ. ලෝකයේ පොළොවේ කියලා පරිහරණය කරන වෙනුවට මම පැතිකඩක් වෙන්නව නෑ. ඒක ඔගොල්ලෝ අපි කෙනා කෙනාගේ ආයතනික පැවැත්මක් වශයෙන් සිද්ධ වෙන ක්‍රියාවලියක් මේ ලෝකයේ කියන එකයි. පැවැත්ම කියන එක ඒකද ගැහුණට අමතකුණාට ප්‍රශ්නයක් නෑ අපව ගන්න පුළුවන්. දැන් මම එක දෙයක් ඔයගලට මතක් කරන්නම්. මේක බැරි නෑ. නොකරනවා මිසක. පොඩි ළමයෙකුට කරන්න පුළුවන්. මේ කතා කරපු චතුරාර්ය දුක පිළිසිඳ දැකලා ඒ දුකට හේතුව තණ්හාවයි කියලා සමුදයක් දැනගෙන ඒ තණ්හාව නිරුද්ධ වෙන විදිහට ඔක්කොම කර්ම කාරණා දුක පිළිබඳ දැකලා සමුදය දුරු කළා නිරෝධය සාක්ෂාත් කළා මඟ වඩලා දෙනවා කියන කාරණාව කිසිදු වෙහසක් නැතුව කරලා දෙනවා සතිපට්ඨානේ පුරවලා දෙනවා කායික වාචික වීතික්ක මේ අතහැරලා සීලය සම්පූර්ණ කරලා දෙනවා ඔක්කොම ටික වෙහසක් නැතුව කරලා දෙනවා අපිට චූටි පුටිම පොඩි වැඩක් කරන්න පුළුවන්. ගොඩක් නෙවෙයි පුදුම පුදු වැඩක්. මේක පුද්ධි කෙනෙකුට කරන්න පුළුවන් නොකරන එකේ දෝෂය. කරන්න පුළුවන් නොකරන එකේ දෝෂය. මොකක්ද දන්නවද? මේ කතා කරපු ඔක්කොම බණ ගැඹුරයි කියලා ගන්න එපා ගැඹුරුයි. ඒ දර්ශනය නිගම්බුරු තැනකට නිගම්බුරු තැනකට ගෙනලා දෙනවා ඔයගලගේ මනස ඔයගලන්ට එක දෙයක් කරන්න පුළුවන් නම් වෙන මොකද නෙමෙයි. මෙන්න මේ චුට්ට හිතන්න පුළුවන් මොකද්ද සත්ව පුද්ගල භාවයට ඇසුරු වෙන යම්තා කරුණු තියෙනම් ගෙනෙන හැම තැනයි සිහි වෙන හැම තැනයි ඉඩ කියන හැම වෙලාවකම ඉඩ තියෙන හැම වෙලාවකම මම රූපයේ කෙනෙක් කියලා බැලුවට මට රූපයේ කෙනෙක් කියලා හිතුණට එතන තියෙන ආහාරයෙන් හැදෙන රූපයක් නෙවෙයි. ගොඩක් දෙයක් ඉවරයි. ගොඩක් දෙයක් ඉවර නෑ. කිව්වේ දැන් මේ කෙනෙක් කියලා පේනකොටම නිකන් කාටවත් කීකෙන් දුන්නේ නැහැ. පාම් පෙත්තකින් කවුපි ඇටයකින් බත්තට ටිකකින් හැදිච්ච රූපෙනේ. ඒ රූපයේ කෙනෙක් කියලා මට පෙවුනට මම ඒ රූපේ කෙනෙක් කියලා දැක්වට රූපය ආහාරය නැටගත් එක අනාත්මයි උච්චාරය. අමතක වෙන්න නොදී තාම වචනයක් විතරයි. ජඹුරක් නැහැ. නිකම්ම හොරතල් වචනයක්. ඔගොල්ලෝ දන්නවද? ඔය වචනේම ඔය අර්ථයම හිතා ගන්නවත් බැරි විදිහට ඇතුළතකින් ගාව ඔච්චරම යෝනේ. ඔය චූටි වචන ටිකේ කාම ලෝකය පිවිසිත දකින කබලින්කාහාරයේ පිළිතර පිළිසෙන් දක්න ආශ්‍රෝ ජීව සම්පූර්ණ ක්ෂය කරන ඔය වචන ටික පමණක් නැහැ. පිළිගන්නවා. අත්ත නොහැර කරන එක විතරයි. ඕගොල්ලෝ කවද්ද කරලේ හෝ කරන්න කියලා බලන්න මානසිකයෙන් සිහි වෙනකොටම අම්මා කියලා සිහි වෙච්ච ගමම්ම සිහි වෙච්ච කම ඒ විදිහටම පිළිඅරගෙන අම්මා ඇත්ත වෙලා ඔහේ අම්මා ඇත්තටම අම්මා කියලා කෙනෙක් ඉන්නවා කියන තරක හිතලා හිතලා නතර වෙනවා මිසක කවදාවත් වෙන්නලා තියනවාද නිකමටම අද ඉඳලා අම්මා කියලා සිහි වෙනකොට මම මේ රූපෙට අම්මා කියලා හිතුවට ඒ රූපේ දකිනකොට අම්මා කියලා හිතුනට ඇත්තට මේ රූපේ හැදිලා කනබුන ආහාරෙන්නේ කිතුට්ටක් හිතන්න. තාම ඕගොල්ලන්ගේ හිත පිළිගන්නේ නැතුව ඇති ප්‍රශ්නයක්. කනබුන ආහාරයෙන් හැදුණු බව තව ඔප්පු කරන්න පුළුවන් නම් වඩා හොඳයි. කෙස්ලොම් නියදල් කියන්නේ පටවෙනි පොළවේ තියෙන පස් ටිකයි කෙස්ලොම් වල තියෙන පස් ටිකයි සමානයි. පස් ටිකට මම අම්මා කිව්ව සාධාරණද? ඉතින් මේ කෙස් ටිකට කෙස්ලොම් පසුවේ දෙකම එකයි. මම පස්තිකට අම්මා කිව්වයි කෙස් වලට අම්මා කිව්වේ සමානයි වගේ තැනකින් පෙන්නන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නමුත් ඒද අමාරු නම් එච්චර දුර යනවා දවසකට හිතේ හිතේ කතා කරන එක අරමුණු පහක් වළක්වන්නේ උදේ වගේ පහක් හවස වගේ පහක් රැට පහක් පහක් පහලයි ඔච්චරයි හේගනම් භාවනා කරන්න කියන්නේ පැය ගණන් කෙනෙක් භාවනා කරනවට වඩා නබෝ දවසක විසි මම මේ දවසට උදේ 5යි සමහරට 5යි හවස 5යි 15යි. ඒ 15 මන ආයතනේ වෙනද වගේ දරුවා කියලා සිහි වෙනකොටම අනේ ළමයා ඉස්කෝලේ ගියා තාම ආවේ නෑනේ කියලා කතාව කියාගෙන එනකොටම නෑ ඒ රූපය දරුවා කියලා මට කියුණාට මම ඒ රූපේ දරුවා කියලා බැලුවට කනබුන වත්පාන් කවුරු මුකට විනේ ඒ රූපේ ඇදලා තියෙන්නේ එච්චරයි කතාවේ එතනම නතර කරනවා යා දැන් යන්නේ එතනම නතර කරනවා ආයෙත් තව තවත් අරුණක් වෙන්නත් තවත් අරුණක් වෙන්නත් තවත් අරුණක් වෙන්නත් පහළ දෙන්න නිකන් වැඩ කටයුතු කරන්න හිතේ කරේ තව කරන්න පුළුවන් නම් හොඳයි. නමුත් ඒ අන්තිම බෑමයි කියන කෙනාට දවල්ට පහක් හිතන්න අවසර පහ සතියක් කරන්න බලන්න. ප්‍රයෝගානක ජීවිතේ අරමුණු කෝටි ප්‍රකෝටි ගණන් උපදින ජීවිතේ අරමුණු පහක් හිතනවා කියන එක තමයි බෑඩ උගල. නොතේරෙනවා. නොකරනවා. ඕකවත් කරන්න. කරනවා නම් ඕල්ට වල ඔකල වෙනස්. ওই චිත්තවත් කරන්න. යමක්ද හිත කියන්නේ කියන කියන එක ඕගලන්ට ඇත්තයි. කියන කියන එක බොරුද ඇත්තද මොකක්ද? ඒක එහෙම පිළිගන්න ගන්නවා හොරෙක් වගේ හොරෙක් වගේම තමයි. යාළුවෙක් කියලා සීවෙච්ච ගමන් පය ගහලා යාළුවා ඇත්තලා හිතනවා. අනේ ඌ ඒක මෙහෙමනේ මෙහෙමනේ මම එක්ක එකට වැඩකදී ඉස්කෝලේදී හොන්තට සපේනවා තමයි. එයා යාළුවා කියලා තව කරුණු සපේනවා. උත්තරේ ඉන්නේ මාර්ගය අසුරු කළේ එහෙම යාළුවෙක් මෙහි හිටියා කියලා. ඉතින් කර්ම භවය සකස් කරලා තියෙන හොඳට විපාක ටික හදන්න. දැරි වෙලා හරි දැක්කපු ගම මේ කොන්නම දක්නවත් එකම සීවෙන. ඉතින් ඇත්තයි ලෝකේ. එකයි කිව්වේ මොකද්ද? පුද්ගල භාවයට පෙනෙන සවිඥානික බාහිර සත්වයේ උද්ගලෝ හිටියා කියලා ඉන්නවා කියලා ඉදී කියලා හම්බ වෙච්ච පැවැත්ම තමයි ලෝකේ. ඒ පැත්තේ ටිකක් පෙන්වන්න පෙන්වන්න මම සත්‍ය පුද්ගලිය දුව පුතා ඉන්නවා කියලා මම සිහි කරාට මම සිහි කරගත්තට මම බැලුවට මට හිතුණට බාහිර තියෙන එහෙම දෙයක් නෑ. එච්චරයි. උත්තරේ මම ආත්ම විදියට සිහි කරගත්තට මම ආත්ම විදියට බැලුවට අනාත්ම දෙයක් තියෙන්නේ කියන එකයි ඕනේ. අනාත්ම දෙයක් කියන තැනක මම ආත්ම විදියට දැනගෙන තියෙනවා මම ආත්ම විදියට හිතලා තියෙනවා. ආත්මෝදයක් හම්බ වෙන නිසා ආත්ම විදියට පෙනුණා ආත්මෝදයක් හම්බ වෙන නිසා ආත්ම විදියට දැනගත්තා නෙමෙයි. තේරුණාද කීපේ? මම මොන ගැඹුරු දෙයක් කිව්වද? අර උදේ උපනමත කරන්නේ. ඒක අතිශයම වටිනවා. කවදා හරි දවසක මේ සිහි කරන රටාව ඔබලම ගෙනියන එක. එතන උපදින් තමයි අපි මිදෙන්නේ. නමුත් අද ඒක වදේ කරගන්න එපා. ඔගොල්ලෝ මේ කරන්නේ මොකද කියන උත්තරේ මම දුන්නේ. මේ විදිහට කරනකොට නීවරණ ධර්ම දුර වෙනවා. ඔය විදිහට කරන ටිකේදී ඔය සතිපට්ඨාන වඩනවා. ඔය ඉන්ද්‍රිය සංවරය කියනවා, පැහැදෙනවා. ඔය උත්සාහය කියනවා. නූපන්න කුසල නූපද්දන උපන්න කුසල දුරු කරන නූපන්න කුසල උපතර උපද්දන උපන්න කුසල වැඩිම කරනවා කියන උත්සාහය කරන ඔය දෙකේ ඔය සතිපට්ඨාන වඩන එකම කාර්යය. ඔය විදියට කරන්න කරන්න කරන්න කරන්න ඕගලගේ මනසේ හිතේ හිතේ හිතේ හිතේ බාහිර පුද්ගලයෝ ඉන්නවා ඉන්නවා ඉන්නවා කියලා බාහිර ඉන්න පුද්ගලයෝ සිහි කරන මෝඩකම ටික ටික ගෙවෙනවා. මේ චතුරාර්ය සත්‍ය නෙමෙයි ගෙවෙන්නේ. උන්වෝ ඉන්නන කමට ඔබ කියන විදර්ශනාව කියලා. ඔය දෙන්නන කමට. ඒක මහා බලයේ ගහලා බලන්න. චක්කු මනස රූපමන අනාත්ම වස්තුවක් එනකොට ඇසිදිරි පිටට ආවේ ආත්ම විදියට මමයි සිහි කරගත්තේ ඒක ආත්මයට මමයි කරන්නේ. මම කෙනෙක් කියලා සිහි කරුවට මම කෙනෙක් කියලා බැලුවට ඒ වස්තුව ආත්මයි. ඔච්චර. ඔන්න ඔය ටික විතරක් පුළුවන් නම් ඔගොල්ලෝ ඔගලන්ට ආදරේ නම් කෙරවලක් නැතිවම සාගත සතර කියලා ගන්න ඕනේ නම් මේ දුක්ඛාගත සතරෙන් අදම මිදී ගන්න අවශ්‍යයි නම් දෙහි නොතේරෙන ගැඹුරු බොහෝ දෙයක් තියෙනවා. ඔන්න ඔය ටික. අමතක වෙලා යනවා ආයෙත් මතක් කරගන්න. අමතක වෙලා යනවා මතක් කරගන්න. කුස්සිය ඉගෙන කොට ඒ වගේම ගිය අතු ගන්න කොට මිදුල අතු ගන්න කොට රිදිවිලි කොහොදන කොට කොළඹ කොහොදන කොට කෙනෙක් කියලා සිහිනු නෑ. මම කෙනෙක් කියලා හිතුවට මම කෙනෙක් කියලා සිහිනුත් ඒ රූපේ කනබුන ආහාර නැතුණු. ඔය වචන ටිකේම අතුල්ත මනස හිනා ගහලා ඔය වචන ටිකේ ඇත්ත කෙනෙකුට කියනවා නිවන තරඟ අත වචනයක් විතරයි ඔය වචන ටිකක් ප්‍රමාණ. ඉතින් ඒ නිසා අප්‍රමාදීව මේ ජීවිතයේදීම තමන්ගේ නිවීම තමන්ගේ නිවීම හදාගන්න හැම වෙලාවම උත්සාහවත් වෙන්න ඒ සඳහා මේ දේශනාව ඒක පරිස්සමකේ බාරයි. හොඳට එහෙනම් කල්පනා කරගන්න මේ දේශනාව පිළිගත් සියලුම කුසලයන් ලෝකයේ සම්බුද්ධ ශාසනයත් මේ ප්‍රමුඛවත් මේ ප්‍රමුඛකේ ගමන දුරා රැකලා සංස්ථා අධිකෘතු ශාසන මම විශ්වකාරක සිංහලියෝද මේ ආවරණ ශේෂ්ඨක අධිකෘතු ශාසන මම විශ්වකාරක සිංහලියෝද මේ ප්‍රමාණ මුදල් වෙත්වා දෙවියන් දිවිසු වඩා වර්ධනය කරගන්න දෙවියන් පතන බෝධිගේ මුතුන් සංසෙත් ප්‍රාර්ථ සාධු සාරය ආරාධනා ඒ වගේම මේ සියලු කුසල අපිට සිද්ධ කරගන්නට මේ කර්මචර්යාව ඇසුරෙන්න උපකාර වෙන්නේ ඒ සාසන පැවැත්ම සිද්ධ වෙන පහසන් කරන්නේ නිසායි. ඉතින් මේ සීනාසන සංකීර්ණ අනුශාසක අපේ රාමුලාහඳු උත්මලි කුමාර කශ්‍යප විහාමුදු එවැගේම නිරෝධහඳු සමායකහඳු කොළඹස සද්දත් කොම්නාසාදී මේ ආයතනික ප්‍රධාන ස්වාමීන් වහන්සේලා මේ ආරණ්‍ය සේනත් සංකීර්ණ සිං ස්වාමීන් වහන්සේලා ලංකාව සිලෝකවාසී සියලු කිමස් ස්වාමීන් වහන්සේලා මේ ප්‍රමාණ මොහොත කරනවා කිමස් ස්වාමීන් වහන්සේලා ප්‍රාර්ථනීය බෝධික මුතුන් වන සැනසෙන්ට කරන කියන සාසන මාමක කටයුතු දියුණු දියුණු කරගන්නත් මේ කුසල ශක්තිය දැකේ ලැබීවා ආශිර්වාද කරනවා ඒ වගේම ස්වාමීන් වහන්සේලාගේ නමින් ඇසී අපවත් මේ වදාළ ගුරුදේව ආචාර්ය පාද මහන්සලා කලුරිය කලා වූ ගිහි ජීවිතයේ සිනාතෙන්ට මේකෙන් වසීල් දිනාගේ නමින් ඇසී කාර්යාත්මක බව සිරු උනාතෙන්ට මේකෙන් අනුමෝදන් කරනවා මේ ධර්ම දේශනාවේ ධර්ම ශ්‍රවණය කුසල අනුසංස බලයෙන් අපශීර්ධනාගෙනුයේදී අපවත්වදර්ශ විඥාති මේ පින්වන් මොදම් වල දුකක සිටින දුකින් මාතන් දිස්සපත් බලයක් භාවයට පත්වීම මුතුමියන් සාධි ඒ වගේම මේ ධර්ම අෂ්ටෝලිය කරන්නා වූ භක්තවාසී ලෝකවාසී සිද්ධාතත් මේ පින්වන් සිද්ධාතත් පින්වන් ස්වාමීන් එම ආයතන සිව්පසින් අප කරන සායක කාරකාදී මේ කුසල ධර්ම බලයෙන් බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා විශේෂයෙන් සිතන වැඩවලා වූ ජාත්‍ය ජරාවක් යාත්‍යක් සෝකයක් පඤ්ඤාත්‍යක් කෞසදා කාලයක සැකයක සුඛතුම අජරාම නිවාසු සාක්ෂාත් කරගන්නට මෙම කුසල අභිසම්පදාන උපන්නම් සදාන ප්‍රතිමතාව වේවා ආත්මා සම්මා සම්බුද්ධ